අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ තුන්වෙනි දවසටත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි වැඩසටහන ආරම්භ කිරීමට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 10ක් ඉදිරිපත් වෙලා තියෙනවා. ප්‍රකාශෙහිකුත් ධර්ම දේශනාවට අදාළව එහිකුත් වශයෙන් ප්‍රශ්න 12ක් ඉදිරිපත් වෙලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි මාද පැයක් පමණ සක්මන් භාවනාව කළෙමි. මුල් කොටසේදී සතිය පැවති අතර විටින් විට සතිය නැති විය. ඒත් නැවත නැවතත් සතිමත් වීමට හැකි විය. ඉන්පසු සතිමත් සිතින් පරයන්ක භාවනාවට වාඩි වීමි. අද නිශ්ශබ්දතාවය මට මහා ශක්තියක් ලැබී ඇතිසේ දැනුනි. ඊයේ මැලියම්ගා අලවා ඇතිසේ හැඟී ගිය මනස ලිහිල් වී ඇත. මම මෙතන යන මූලික අරමුණින් ටික වේලාවක් සිටින විට ආශ්වාස ප්‍රශ්වාස වායුව මට පැහැදිලිව දැනෙන්නට විය. ආශ්වාස ප්‍රශ්වාසයේ වායුවේ දිග කොට භාවයේද ආරම්භය මැද සහ අවසානයේද මට නිරීක්ෂණය කළ හැකි විය. මට දැනුනේ ආශ්වාසයේ පිටවීමත් සමගම ප්‍රශ්වාසයේ හටගත් බවය. ඒ අතර වෙනසක් මට නොදැනිනි. මෙම නිරීක්ෂණයේදී විවිධ වේදනා, විවිධ අඳුරු හා ආලෝක, අත වේවිලීම්, පපුව තදවීම්, නලල මත කූඹින් දිවීම් ගත හිරි වැටීමෙනි ලකුණු ඇතිවිය. ඉන්පසු හිස මුදුනේ සිට පහළට දික් රේඛාවක් ඇන්දාසේ පෙනිනි. ඉන්පසු ගත නිසල විය. සැනසුණු සැහැල්ලු බවක් ඇතිවිය. පැයකමාරකට වැඩි කාලයක් මට මෙසේ සැහැල්ලුවෙන් සිටීමට හැකිවිය. මාගේ භාවනා මාර්ගයේ අඩුපාඩු හෝ වැරදි ඇතනම් ගරු ස්වාමින් වහන්සේ මට උපදෙස් ලබා දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව අත් වේවා. මේ විදිහට ඉතින් අර සක්මණේ පරියන්කේ බාධාවක් කරදරයක් නැතු යන වෙලාවේදී වැඩි වැඩියෙන් සක්මන් ප්‍රමාණයක් භාවනා පරියන්ක ප්‍රමාණයක් කරන්න කරන්න Tamanට හොඳ පදම නැත්නම් Tamanගේ ක්‍රමසහ විදි අතු වෙන පටන් ගන්නවා. ඉතින් ඒක අර gedara kendala කරනකොට වැඩි මෙහෙදි ගන්න ලේසි. මොකද එකම කාලසටහන යන්නේ. ඉතින් ඒ නිසා පළවෙනි දවසේ දෙවෙනි දවසේ ඉච්චරම එකලසුනේ නැහැ කියලා ප්‍රශ්න කරන්න යන්න නරකයි. නමුත් මේ දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ වලට ඒක ස්වභාවයෙන් එනවා. නමුත් අන්නේ ඇතිවෙච්ච ගැම්ම ඒ ආරේ ඒ ඒ ජවය කඩා ගන්න නැති වෙන්න උපරිම සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්න. මොනම දෙයකින්වත් හිත නරක කරගන්න වැඩ කරගන්න එපා. කය වෙලෙඩ වෙන වැඩ කරගන්න එපා. ඒ දෙන්නට පුළුවන් තරම් අනුග්‍රහ කරලා මේ ඇති කරගත්ත එකලස ටිකට ගෙනියන්න උත්සාහ කරන එක තමයි කරන්නේ. ගෞරවනීය සාමීන් වහන්ස මම ආදුනික ආදුනිකෙක්මි. භාවනා වැඩසටහනට සහභාගී වූ මුල් දිනේ මා වැඩියෙන් කළේ සක්මන් භාවනාවයි. උපදේශ අනුව සක්මන් කරන විට දකුණ වම ලෙස පියවර 10ක් 12ක් පමණ සිත බාහිරට නොගොස් සක්මන් කිරීමට සමත් වූ යෙමි. පසුව පාදයේ විලුඹ පාදය ඇඟිලි මත සතිය පවත්වමින් සක්මන් කෙලෙමි. පියවර 15ක් 16ක් පමණ සතියෙන් කළ හැකිය. විලුඹේ තද ගතියත්, ඇඟිලිවල තද ගතියත්, මැද කොටසේ ලිහිල් ගතියත් නිරීක්ෂණය කෙලිමි. පාදයේ ඉදිරියට යන විට ඒ ඊතා සැහැල්ලුවෙන් පාවෙන ගතියකින් සිදුවන බවත් නිරීක්ෂණය විය. වැඩි වේලාවක් සක්මනේ යෙදෙන විට සිත විසිරීමට නොදී පියවර 20ක් 25ක් පමණ ගෙන යා හැක. පාදයේ බිම තබන විට තද ගතිය, පටවි ලෙසත් ඉදිරියට යන විට වායෝ ලෙසත් සිහි කිරීමට කැමැත්තක් ඇති වූ නිසා මා දකුණු පාදය පොළවේ නොසන පොළවේ නොසවන විට පටවි ලෙසද ඉදිරියට යන විට වායෝ ලෙසද නැවත බිම තබන විට පටවි ලෙසත් වම් පාදයටද එලෙසම පටවි වායෝ පටවි ලෙසත් සක්මන් කෙලිමි. එය එම අරමුණෙහිම සිටීමටත් හිතේ සතුටටත් හේතු විය. මම ඊළඟට පර්යංකයට පැමිණීමි. ශරීරය සකස් කරගෙන වාඩි වී නිහඬව සිටින විට ආශ්වාස ප්‍රශ්වාසයේ සිදුවනු ඇතෙහි. නාසිකාග්‍රය නාසිකාව අග සිත තබාගෙන සිටීමි. ඊතා වේගයෙන් ආශ්වාස ප්‍රශ්වාසයේ සිදුවන බව නිරීක්ෂණය කළෙමි. ක්‍රමෙන් ආශ්වාස ප්‍රශ්වාසයේ වේගය අඩුවන බව නිරීක්ෂණය කොට ආශ්වාස වාතයට වඩා ප්‍රශ්වාස වාතයේ උණුසුම් වැඩි. වැඩි ටික වේලාවකට පසු නිරීක්ෂණය වන්නේ ආශ්වාසයේ ළඟම ප්‍රශ්වාසයේ වන බවත් විටක තරමක කාලයක් ගනිමින් ආශ්වාසයත් ප්‍රශ්වාසයත් සිදුවන බවත්ය. සිත විසිරෙන විට අකුසල් බව සිහි කරමින් නැවත ආශ්වාසයට හා ප්‍රශ්වාසයට සිත ගත හැක. පැයක් පමණ ගිය පසු මේ වෙනසට වඩා අලුත් දෙයක් දැකිය නොහැක. සක්මන් කළ සියල්ලම අතීතයට ගොස් ඇත. එහි අනිත්‍ය බවත් එනිසාම දුකක් බවත් වැටහි. ආශ්වාස ප්‍රශ්වාසය යනු කරන දෙයක් නොව මේකයි ඒ පැවැත්මට සිදුවන දෙයක් පමණක් බවත් වැටේ. ඉදිරියට මා කුමක් කළ යුතුදයි ඔබ වහන්සේ පහදා දෙන සේක්වා. මේකේ සටහන් වෙලා තියෙනවා තුම් පොලක වගේ පිරිසුදු කිරීම නැත්නම් සුසර කිරීම එකක් තමයි සක්මන් කරනකොට මේ පටවි මේ වායු වශයෙන් මෙනෙහි කිරීම සම්පූර්ණ මූලධර්ම විරෝධී අපි මෙනෙහි කරන්නේ සම්මුතිය විතරයි පරමාර්ථ ධර්ම මෙනෙහි කරන්නේ නැහැ. අට වියාපෝ තේජෝ මෙනෙහි කරන්නේ උණුසුම් සිසිල් ගති කම්පන ගති මෙනෙහි කරන්නේ මෙනෙහි කරන්නේ මේ ඔසෝන යවනවා තබනවා කියලා අපි දීලා තියෙන මේ සම්මුතිය විතරයි ඒ නිසා ඒක කරනකොට හොඳට හිත සමාධි වුණා හොඳට භාවනා ඉදිරියට ගියා කියලාත් ලියලා තියෙනවා ඒකමට නෑහිලා නෙමෙයි මම මේ කියන්නේ ඒ නිසා මෙනෙහි කරනකොට මෙනෙහි කරන සම්මුතිය සාමාන්‍ය වචන අර පැත්තට යන්න හදනවා කියලා කියන්නේ ඇඟට නොදෙනී ප්‍රත්‍යක්ෂයට වැඩිය චින්තාමය ඥාන ඉස්සර වෙන්න හදනවා දෙක සක්පරියංකේදී කියලා කියනවා හිතට හිත පිට යාම කියන කෙලේශයක් බව දන්නවයි කියලා නෑ හිත පිට යාම කෙලේශයක් වෙන්නේ මෝඩයට විතරයි ඥානවන්තයා හිත ගියේ හිත පිට ගියාම කෙලෙස් ඇති වෙන්න පුළුවන් න්‍යාය දැනගන්න නිසා එයාට ඒක දක්ෂකමක් වෙනවා ඒ නිසා එහෙම පොතු නිගමන හදන්න යන්න එපා හිත පිට යාම කෙලේශයක් නම් බුදුහමරටත් කෙලස් තියෙනවා ඉන්නේ එහෙම නෑ හිත පිට යාම පිළිබඳ තැවෙනවා නම් කෙලස් තැවෙන්නේ නැතු මේ තමයි හිතේ හැටි ඒක මට දැනගන්න හිත පිට යන්න මේපায়ে. ඒකත් ඒ වගේ එකක්. ඊට පස්සේ අවසාන කොටසේ සඳහන් කරලා තියෙනවා මේ අනිච්චන් දුක්ඛං අනාත්තං කියලා. ඒ ඔක්කොම මට පේනවා එකම වැරද්දක් තියෙනවා. මේ මූල ධර්මයක් ඉස්සර කරන්න හදනවා මේ ලස්සනට ප්‍රත්‍යක්ෂේ වැවෙනකොට. ප්‍රත්‍යක්ෂේ යනකොට මූල ධර්ම ටික හැල හැප්පෙන බව නම් හැබෑව. අන්න එතනදී මූලධර්ම පැත්ත සමාදන් වෙලා ප්‍රත්‍යක්ෂය අනදර කළොත් එක තැන කරකැවෙන්න ගන්නවා භාවනාව. ඉතින් පුළුවන් නම් මූලධර්ම ආසරණ කරලා ప్రత్యක්ෂේ සමාදන් වෙන්න. ඉතින් ඒ වගේ මේවා ඉච්ඡාම් බරපතල වැරදි නෙවෙයි පුංචි වැරදි නමුත් ඔය පුංචි වැරද්ද නිසා මේ අර භාවනාවේ ප්‍රගතිය එක තැන කරකැවෙන්න තියෙන ඊට වැඩි. ඉතින් ඒ නිසා මම කියන මේ කාරණාව තේරෙනවා නම් ప్రత్యක්ෂයට යන්න අරින්න ඔය අනිච්ච දුක්ඛ අනාත්තං හරි වායෝපට වියාපෝ මෙනේ කරනවා හරි මේ හිත පිට යන හැම වෙලාවෙම මේ කෙලෙසයක් කියන වගේ මූල ධර්ම බොරු බව ඔප්පු කරලා පෙන්නන්න බෑක් ඇතුළේ. ඒක තමයි භාවනාදී මේ වගේ කෙනෙකුට ගොඩේන්න තියෙන මාර්ගය එහෙම නැත්නම් උපක්ලේශ වලට ලක් වෙන්න ඉඩ තියෙනවා. මා හිතේ මනසේ චපල බවට අහු වෙන්න ඉඩ තියෙනවා. ප්‍රත්‍යක්ෂයට යන්න දෙන්නේ. මේ මේ අවස්ථා තුනම සතිය කඩාගත් අවස්ථාවල් වශයෙන් ඈතින් ඉඳලා කියන්න පුළුවන්. ඒ නිසා සතියට යන්න අරින්න මූල ධර්ම එකඟ කරගන්න යන්න එපා. න්‍යාය හදන්න යන්න එපා. සතියට කියන්න ඕනේ න්‍යායක් හදාගන්න කියලා. ගෞරවනීය සාමින් වහන්සේ පරයන්ක භාවනාව මා මීට ඊට අවස්ථාවලදී නිස්සරණ වනේ භාවනා කරන විටදී මූල කර්මස්ථානයෙන් පටන්ගෙන ටික දුරක් යන විට ධාතුන්ගේ බලපෑම ඊට තදින් දැනුනි. මෙවර භාවනා වැඩමුළුවේදී මා පළමුවෙන් පරයන්ක භාවනාවට වාඩි වී හුස්ම ගැන අවධානය යොමු කර සිට විට ක්‍රමයෙන් එය තුනී වී ගොස් අනුක්‍රමයෙන් මා ඊතා පාළු හුදකලා තත්වයකට තත්වයක සිටින බව දැනිනි. සිතුවිලි ඊතා වේගෙන් ගලා ආතර එම අවස්ථාවේදී මම ඉඳගෙන සිටිනවා යන්න මෙනෙහි කළ විට ඊතා තද නිදිමතක් සමගින් දැඩි අඳුරක් මා වෙලා ගත්තේය. ඉන්පසු ක්‍රමයෙන් නැවත වීරියෙන් භාවනා කරන විට මම මෙතන ඉන්නවා යන්න මෙනෙහි කරමින් යන විට ආලෝක ධාරාවක් දියැලක් මෙන් උඩ සිට පහළට ගලා ආතර මහට ඊතා සැහැල්ලුවක් දැනිනි. මා භාවනාවේ මේ ගමන් කරන මාර්ගය මට කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට මේ ජීවිතයේ අවසානයේදී අමා මහ යන්සුව අත්තේවා. තෙරුවන් සරණයි. ඔය අර මුලින් අවබෝධ කරගත්ත විදියට හිත ඒ මේ දුරන්න දෙන්නේ නැතුව රචනයේ පිටිපස්ස කොටස තියෙනා වගේ හොඳට මේක සමාහිත වෙන අරමුණ තැම්පත් වෙන බවට අනුග්‍රහ කරගෙන ගියොත් ආලෝක හෝ හිතවිලි හෝ මොන හරි එන්නේ ඉඳ තියෙනවා ඒක අර පාළුගේ වළම් බින්දිනවා වගේ අර දහන අරමුණ නැති වෙන්න වෙන දේවල් එනවා නමුත් යෝගාත්‍රේව අමතක කරන්න යන්නත් එපා මකන්න යන්නත් එපා තරහ වෙන්න යන්නෙත් නැතුව ඒක අපේක්ෂා කරගෙන යන්න ගිහිල්ලා පුළුවන් තරම් තවදුරටත් අර මූල කර්මස්ථානයේ තැම්පත් වෙන එක නැත්නම් මූල කර්මස්ථානයේ සියුම් වෙන එක දිගිටිකට සිටවීම සඳහා කුමක් කළ යුතුද ඒක කරන්න. ඒ ඇත්තටම මොකක්වත් නොකර ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. ඒක කියන්නේ ඉතින් කළ යුත්තේ කරන්න කියලා. හැබැයි එතන තියෙන යමක් නොකර සිටීම තමයි මේ දෙක අතරමැද යෝගාවචරය පදම හොයා ගන්න ඕනේ. හිත ප්‍රතික්‍රියා කරන්න එපා. එන දේවල් අපිට තීඳු කරන්නත් බෑ. ඒත් ඔක්කොම ඒ අල්ලපනල්ලේ අරමුණ සියුම් වෙන බවට වග බලා ගන්න එක තමයි යෝගාවචරයට දෙන තියෙන වගකීම. ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද උදේ වරුවේ සක්මන් මළුවේ සක්මන් කෙලිමි. වම දකුණ ලෙසත් පාදයේ ඉසවීම තැබීම හා විවිධ ස්ථාන පොළවේ ගැටීමේදී ඒවා සිහියෙන් යුක්තව බලමින් විනාඩි 15ක් පමණ සක්මන් කර පරයන්කයට ගියෙමි. මාගේ මූල කර්මස්ථානයේ ආනාපානයයි. එහිදී මූලිකවම ආනාපානයේ නාසිකාග්‍රයේ ගැටෙන ස්ථානයේ දෙස බලා සිටියෙමි. අතීත සිතුවිලි අතීත සිදුවීම් සහ අනාගත සැලසුම් වෙත යන බව හැඟුනි. ඒවා හඳුනාගතිමි. නැවතත් ආනාපානය වූ මූල කර්මස්ථානය ගෙනීමට සමත්ු නෙමි. මනාපහ අමනාප සිතිවිලිද විය. එවිටද එය හඳුනාගෙන මූල කර්මස්ථානයට ගෙන ආවෙමි. පැයක් පමණ මේ සිතුවිලි වලට ඉඳහිට මාරු වෙමින් සතිය ආනාපානයේ තැබුවෙමි. මේ පැයක නිහඬ කාලයේදී මට කිව හැකි විශේෂම දේ නම් ෂණ මාත්‍ර වශයෙන් ශරීරයේ නැවතීමක් වැනි දෙයක් දෙතුන් වරක් හඳුනා ගන්නට ලැබීමයි. ඔබ වහන්සේ මගේ අත්දැකීම ගැන ධර්මානුකූලව පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. ඒක සාමාන්‍යයෙන් අර රේකී ක්‍රමයට අපි සකස් කළ තීතියට බැලුවොත් ගුරුසුරු තිබුණ දෙයක් එන්නේ එන්නේ සිුම් වෙනා වගේ තමයි යෝගාවචර බබාගේ භාෂාවෙන් කතා කරන්නේ. නමුත් පටන් ගන්නකොටමත් ওই සිුම් භාවයේ තියෙනවා. ඒකට අර හිත යන්නේ නැත්තේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ අරමුණ ගොරෝසු වෙලා පිට අරමුණ තියේදී සියුම් භාවයේ තියේ කියලා. ඉතින් ඒ වෙලාවට අර ගොරෝසු අරමුණත් එක්ක වැඩ කරන වැඩ කරන යනකොට ඒක තැම්පත් වෙනකොට පේනවා සියුම් භාවයේ තියෙනවා. ඒක හරියට චිත්‍රයේ තෙල් සායම් වුණත්, දිය සායම් වුණත් චිත්‍ර පිටපස්සේ කැන්වස් එකක් තියෙනවා. කැන්වස් එකේ ඒක නිස්සද්දව තියෙනවා. ඉතින් ඒ නිසා භාවනා කරලා කරලා පුරුදු වුණාට පස්සේ කොච්චර හිත කැළඹිලා තිබුණත් ඒ කැළඹිච්ච හිතේ ඒකාග්‍රතාවකෙන් චෛසිකේ තියෙනවාමයි. ඒ ඒකාග්‍රතාවයේ চৈতසිකේ නැති හිතක් ඇත්තෙම නැහැ. ඉතින් කැළඹිල්ල දිහා බලන බලන එක්කන ආධුනිකයාගේ හැටි. ඊටසේ කැළඹිල්ල දිහා ශිල්පීය ක්‍රමයට මේ ප්‍රතිපදාවට අනුව බැලුවොත් ඒකත් tempat වෙනකොට අන්තිමට අර tempatකමට යනවා. මේන්නේ මේ තිබුණ එක ගොරෝසු වෙලා සියුම් වෙලා tempat වෙලා යනවා. ගෙන tempat කටි පටන් ගන්න තැන ඉඳලම තියෙනවා. ඉතින් ඒ නිසා ඉස්සරහට ඉස්සරහට යනකොට ඒ කොරෝසු වෙන කම්පන වෙන චංචල දේවල් වලට ඇහුන් නැතුව වගේ දැක්කේ නැතුව වගේ දැනුනේ නැතුව වගේ කල්පනාව යන්නේ නැතුව වගේ ඒකට පොට්ට ඇහැ යොමු කරනවා. බීරි කන යොමු කරලා අර tempatකම බලහන හිටියොත් ඔය ඕනේ අවුලක tempatකම තියෙනවා. අනේ අවුල පිටු දැකලා ඒ හරහා tempatකම දකින්නවා කියන එක ශිල්පයක්. හැබැයි මේ අවුල කවදාකවත් අපි අවුල් කරන දාසින් ආපේ ගන්න නෙවෙයි. ඒක අපි වමනායෙන් අවුලක් කියලා හිතාගෙන පැටලෙනකොට තමයි අවුල වෙන්නේ. ඒ අවුල විනිවිදින්න ගියොත් අවුලෙන් කිසිම බාධාවක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ අවුලට උත්තර දීම වගකීමක් කරගෙන යුතුයකමක් කරගෙන සදාචාරය කරගෙන. ඉතින් ඒ නිසා ඈතක තියෙන මේ ඈතකත් නෙවෙයි ඒ සමගාමීව තියෙන අර විවේක ගතිය දැකීම අපි හිතන මේ අවුලට බීරි වෙනවා අවුලට නොසලකා හරිනවා වගකීම් පැහැර හරිනවා ඒ නිසා අපි මේ අවුලට කලබල වෙන එක තමයි යුතුයකම කියලා හිතාගෙන ඉන්නවා. ඒකට තමයි තකතිරුකම කියලා කියන්නේ. එනිසා හොඳට බලන්න ගියොත් වෙනවා ඕන්න මොන අවුල සිද්ධ වුණත් ඉතින් ඒකාග්‍ර කියන චෛතසිකය ඕනෙම අවුල හිතක තියෙනවා. ඉතින් ඒ නිසා අවුල සමාදන් නොවි ඒකාග්‍ර චෛතසිකේ සමාදන් වෙන කෙනාට අවුලෙන් කිසි බාධාවක් එන්නේ. හැබැයි ඕන නම් අවුල සමාදන් වෙන්නත් පුළුවන් ජොලියේ ඉන්නත් පුළුවන්. මම දැන් මේ ගහගෙන ඉන්නේ මම දැන් බැන ගන්නවා කවුරු හරි ගහ ගන්නවා කියලා ඒක ජොලියෙන් කරතයි ගහ ගන්නකොට මූණ අට කර ගන්න ඕනේ නැහැ. බහිනකොට තරහ වෙන්න ඕනේ නැහැ. ඒ සතුටින් බලින්නත් පුළුවන්. ඒසකොට අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මේ බැන්නට පොද මේ මිනිස්යාට ඌ හිතනට කරගෙන නෙමෙයි බනින්නේ කියලා තේරෙනවා. ඉතින් ඒ වගේ සෙල්ලම් කරන්න ඉස්සලා දැනගන්න ඕනේ අපි අවුල් කියලා අපි කෑ ගහන්න හැදුවට අපි අනුන්ට කඩපින්නම් ගහන්න ගියාට අපි අවුලට ආසයි ඇත්තටම සංසුන් ගතියට වැඩි ඒක ඒකට කියන්නේ දුක පිළිබඳ තෘෂ්ණාව අවිද්‍යාව වශයෙන් පෙනී හිටිනවා කියලා. අපි දුකට පුදුම ආසාවක් තියෙන අපිට මෙච්චර කරදර තියෙනවා අපිට මේක තියෙනවා ඒක තියෙනවා කියලා කාටරි කියන්න උද්දී ඉඳලා හැන්ද වෙනකන් කතා කරයි. කාටරි වැඩක් නැතුව කන් දෙන්න පුළුවන්. ඒ පිටරට තියෙන සර්විස් එකක් එක පැයක කවුරු හරි කණපින්දම් ගන්නව අහගෙන හිටියොත් පවුන් 30ක් ගෙවනවා. ටෙලිෆෝන් එකේ. ඒගොල්ලෝ ටෙලිෆෝන් නම් කරලා තිනවා බුක් කරන්න කල්ැතුව එහා පැදලා ඌමිට දෙන්න ඕන හැබැයි. ටෙලිෆෝන් එක පැත්තක තියලා ඉන්න බෑ. ඌමිට දෙනකොට අර එයා ටෙලිෆෝන් කරලා බිලක් ගෙවලා පවුන් 30ක් ගෙවනවා අහගෙන ඉන්නවා. ඒ තරම් දුක පිළිබඳ අවිද්‍ය දුක පිළිබඳ දුකට තියෙන තෘෂ්ණාවක් තියෙනවා අපේ. ඒ නිසා නවකතා ලියනකොට ශෝකාන්ත නවකතා වැඩි සුඛාන්ත නවකතා වලට වැඩි. චිත්‍රපටි හදනකොට සුඛාන්ත නවකතා වලට චිත්‍රපටි වලට වැඩි දුක්ඛාන්ත මොකද දුකට ප්‍රියක්. ඒ කටු කරරෝසනේ වලට කැමැත්තක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඔය පරිපෝතකරටි වඩේ ගන්න කැමතිනේ මිරිස් බදුවා ගන්න කැමතිනේ. ටේස්ට් එක කියලා. ඒක තමයි ටේස්ට් එක. ඉතින් ඒ මිරිස් කෑවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැනගන්න ඕන තව රස හයක් තියෙනවා. මිරිස් ටේස්ට් එක විතරයි නෙමෙයි තියෙන්නේ කියලා. ඒ නිසා බුදුරජාණන් කියන්නේ උඹට ඕනේ නම් ওই පරිප්පු බෙදාන කාපන් නැත්නම් මිරිස් කරලා කාපන්. හැබැයි තව ಜಾති තියෙනවා මනුස්සකමට. ඒ නිසා කණපින්දන් ගහILLේ බුද්ධ ආදී උත්තරවන්න අදලා කද්දාකවත් ගණන් ගන්නෑ. කණපින්දන් ගහනට ගණන් ගන්නවා නම් ඒකත් කණපින්දමේ තමයි. ඒකත් පෘථග්ජනෙක් තමයි. ඒ නිසා අපි හරි කැමති බුදුහාමුදුරුවෝ ඇසුර කරන රැඩියම පෘථග්ජනව ඇසුර කරා. ඒ විචිත්‍රයි නේ මේ දැන් කියපේක දැන් නෑ කියන්නේ. මේ දැන් ආසයි කියපේකට මේ වෛර කරනවා. ඒ නිසා පුත්තජනේ හරි ඇක්ෂන් පැක් ෆිල්ම් එකක් වගේ. බුදුරජාණන්සෝ ඒ උඩ අතරපත් වෙන පහන් දැල්ලක් වගේ උදේ වලුවත් එකයි හැන්ද වලුවත් එකයි. ඕකේ බලන්න දෙයක් නැහැ. ඒ නිසා දුවට බලන්න මේ සංසිඳුණට පස්සේද විවේකී තියෙන්නේ නැත්නම් මේ අවුල තුලත් විවේකී තියෙනවද කියලා බැලුවොත් ඒ බැල්මට විපස්සනා කරනවායි කියලා කියනවා. විනිවිද බලනවායි කියලා. මේක දුප්පටි විඥා. විනිවිද වයින් අමාරු. මොකද අර දඟලන දෙයට අපි මනාපයි නිස්සද්ද භාවයට වැඩි. ඒ නිසා අපි නවකතා ලියුවට කත කෘති කතා ලියුවට දඟලන දේ පිළිබඳව කවදාකවත් නිස්සද්ද භාවය පිළිබඳව නවකතා ලියන්න බෑ. කෘති කතා ලියන්නත් බෑ. චිත්‍රපටි හදන්නත් බෑ. ඒ නිසා මේ ඒ කර්මාන්ත කරන කට්ටිය ජනමාදී ඉන්න කට්ටිය කලබලයට තමයි කැමැති. හිත පත්‍රයේ උඩම දාන එක මොකද්ද කියලා අන්තිම වෙනකම් බලලා කැත්තම ඒක තමයි දාන්නේ. වැඩියම මිනිසු ප්‍රිය එක දාන. එහෙම බැරි නම් උන්නේ අම්මලාට උන් කරන්නේ එකක් කරනවා. ඒ වගේ කටයුත්තක් කරලා හෙට පත්‍රේ දානවා. ඒකල ගෙන තව අවුරුදු 15ක විතර ඔය එකක් ආයෙත් එන්න පුළුවන් කියලා අර මිනිස්සුන්ට කියලා තියලා අවුරුදු 15ක ඒකම ආයෙ කරනවා. උම්මයි කරන්නේ. ඔය ජනමාධ්‍යකාරයමයි කරන්නේ. මොකද දන්නවා මේ මොඩියෝ අර හෙඩ්ලයින් එකේ තියෙන එක තාමත්ම කැතතරතුරක් නම් පත්‍රේ වැඩිම විකිනවයි කියන්නේ. ඒක කියන පස්සේ ජෝර්ජ් රජුරෝ මරපු රාජ්‍ය ඒ ඝාතකයා දඬුකන්දේ ගහලා විල්කින්සන් බ්ලේඩ් එකෙන් ටික ටික ටික ටික කැපුවලු. ආයෙ දන්නු මේකයි. ඒක බලනකොට ලෝකේ වැඩිම ජනගහනයක් රැස් වුණේ ඒක බලනකොට. රජ්ජුරෝ මාර්බේකා ප්‍රසිද්ධියේ බ්ලේඩ් එකකින් කපලා විල්කින්සන් බ්ලේඩ් එක කියන්නේ බෙල්ල ගහන එක ටික ටික කැපෙන්න ඇරියලා. ඒ තරම් මේ භීෂණය බලන්න අපි කැමතියි. ෆයිට් වලට කැමතියි. ඉතින් අපේ හිතේ තියෙන වයතෝ කට කර්මතාන් සුද්ධ කරනකොට අර ෆයිට් එක එළියට එන ඒකත් අපේ ලොකු සාන්තියක්. නෝ කියා ගන්න හම්බ වෙනවනේ. නැත්තම් පවුන් 30ක් ගෙවන්න එපා පැයකට. කවුද අහන්නේ? ඉතින් ඒ නිසා දෙයට මතක තියාගෙන කටවුල් කරලා කිව්වොත් විශ්ි කරන්න බැරි જાති තුප්පහි කුම් තකුණු කන්දලයක් තමයි. නිසා කරුණා ඒක තියාගෙන ඉතලත් තමයි. තියා හිටියොත් කැන්සර් එකට යනවා. ඇතුලේ තියාගෙන හිටියොත් අර්බුද වලට යනවා. ඒ කාටද කියන්නේ ඒ ගුණවතෙකුට සිල්වතෙකුට කිව්වහම ඒක නෑ ගණන් ගන්න නැතුව කුණු බල්දියට දාලා නිකන් එනවා. නුගුණ එක්කනට ගියොත් ඒකෙන් කතන්දරයක් හදලා හෙට පත්‍රයට දානවා. ඒ නිසා කල්ලාණ මිත්‍ර ආශ්‍රය කරන්නේ ඔගේ යාගේ කුණු බල්දියට දාන්න මොකද හුණක් ඉඳ තියෙනවා. හැබැයි නොකිය ඉන්න පුළුවන් නම් ඒක තමයි භාවනායි ලොකු දියුණුවක්. එහෙම නැත්නම් මේ කලබලයේ ආශ්‍රය සාන්තිකර භාවයේ බලන්න උත්සාහ කරන්න සාන්තිකර භාවයේ කදාකත් අපි අතහැරලා ගිල්ල නැහැ. එහෙම නැත්නම් මේ ඒකාග්‍රතාවය කියන චෛතසිකය හැම හිතේම තියෙනවා. ඒක වටිනකම තියෙනට අවුල්ලස්සෙන් ඒක දැක් ගන්න පුළුවන් නම් ඒක වටිනාකම වැඩි. ඒක තමයි යෝගාවචරට හම්බෙන අතිරේක ලාභේ. අවසරයි අති ගෞරවනීය ස්වාමින් වහන්ස පරියංක භාවනාව මම දැන් මෙතන වශයෙන් මෙනෙහි කරමින් ආනාපාන සති භාවනාව ආරම්භ කෙලිමි ආස්වාස සහ ප්‍රස්වාසය හොඳින් මෙනෙහි කරමින් සිට ටික වේලාවකින් ආශ්වාසය හා ප්‍රශ්වාසය නොදැනී සිහින්ම ගොස් විවේකී ස්ථානයකට පැමිණි බව වටහා ගතිමි. ටික වේලාවකට පසුව ශරීරයේ තදවීමක් උරහිස සිට අත් දෙක දක්වා ඊතා තද වේදනාවක් දැනිනි. ශරීරයේ ගල් ගැසුණා වගේ හිර කරනවා වගේ දැනුනි. ඒ වේදනාව බොහෝ වේලාවක් ශරීරයේ පැවතිනි. පසුව වේදනාවක් වේදනාවක් වශයෙන් ටික වේලාවක් මෙනෙහි කරමි. එවිට වේදනාව ටිකක් සංසිඳුණු විටදී එය වේදනානුපස්සනාවයයි සිතුවෙමි. ඒ නිවැරදිදයි පහදා දෙන සීක්වා. තවද නිතර නිතර ශරීරයේ සංවේදනා තනින් තන දැනේ. විශේෂයෙන් හිසේ නළලේ සහ මුහුණේ දෙපැත්තේ දැනේ. මේ භාවනා නොකරන අවස්ථාවලදී පවා දැනෙන්නට පටන්ගෙන ඇත. සක්මන් භාවනාව වම දකුණ ලෙස මෙනෙහි කරමින් ගමන් කෙලිමි. පසුව পায় ඔසවනවා තබනවා වශයෙන්ද දෙපය මාරවීම පොළවට තදවන බව නිරීක්ෂණය කළෙමි. සිත අරමුණෙන් පිට යන අවස්ථාවලදී එය ගැන නතර වී එකතැන නතර වී পায় ගැන මෙනෙහි කරමි. ඔබ වහන්සේ ඊයේ දින දුන් උපදේශ පරිදි වම දකුණ ලෙස නොසිතා ගමන් කෙලෙමි. ශරීරය සැහැල්ලු බවකින් ගමන් කරන බවක් වැටහුණි. මේ භාවනා අධ්‍යක්ීම් ගැන වහන්සේගෙන් උපදෙස් තවදුරටත් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ සහ නිවන් සුව ප්‍රාර්ථනා කරමි. අය සති පරියන්කේ සති හෝ එහෙම නැත්නම් සක්මණේදී එළියලා තියෙන විදියට උපක්‍රම කරන සතිය වැඩෙනවනම් ඒ උපක්‍රමණික මේ පාඩුවක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි මේ වේදනාවන පසනාද කරන්නේ, චිත්තාන පසනාද කරන්නේ කායානුපස්සනාද කරන්න කියන ලේබල් එක නෙවෙයි ඕන කරන්නේ. ඒ අවබෝධයත් එක්ක සතිය අරමුණත් එක්ක සමීප භාවය වැඩි වෙනවනම් ඒක හොඳයි. ඉතින් ඒක නිසා ඒක හොඳ නරක තීන්දුව කරන්න තියෙන්නේ සතියට ආධාරක සතිය වැඩෙන ක්‍රියාකාරකම් අගය කරන්න. සතිය නැතුව කොච්චර ලේබල් දාගත්තත් මේක ප්‍රථම ධානය මේක වේදනානුපස්සනා මේක සංකාරූපේක්ඛා ඥානෙ මේක උද්‍යව්‍ය ඥානය කියලා ඔය එකක්වත් ස්ථිර දේවල් නෙවෙයි. ඒව පෙරලෙන දේවල්. ඉතින් ඌ අල්ලගෙන නටන පටන් අරගත්තොත් වෙන්නේ අර ඉස්සරහට වෙන්න තියෙනවල් නතර වෙලා. අර අල්ලගත් එකට අහු වෙන එකයි. ඒ නිසා ඔය ලේබල් අහුණා නම් හුඟක් වෙලාට දුර ඉඳලා කියයි දතිය නැහැ කියලා. ලේබල් මොකුත් නැහැ සිද්ධිය තේරෙනවා. වෙන දේ අස්පනා පිට වෙන දේ යගේ මීගා චිත්තක්ෂණයට 100%ක්ම ලෑස්ති. මම අතන ඉන්නවා මෙතන ඉන්නවායි කියලා මේ ස්ථානගත වෙන්න යන්න එපා. අත වෙච්ච ගමන් ටැග් ගහිනවයි කියලා කියන්නේ එතනම මෙත් ඇහි වෙනවා. ඒ මෙත් ඇහි නොවි ඉදිරියට යන්න නම් පුළුවන් තරම් හිත විවිධාකාර ලේබල් දෙන්න හදනවා. විවිධාකාර විදිහට අපිට නම් වණන් එහෙම නැත්නම් නම්බුනාම දෙන්න හදනවා. ඒ තීරම මාරපාක්ෂික කියලා හිතාගෙන ඒක ඇත්ත වුණත් ගණන් නොගෙන හිටියට පාඩුවක් වෙන්නේ නැහැ කියලා ලොකු සංසි කියනවා. Taman අව탁සීරු කරන්න ඕනේ නම් ඒකෙයි. මම මේක අනුමත කරලා මම යෝජනා ඉදිරි කරන්න ඕන කමක් නැහැ. ඒක මට උරුම නම් මට කැප නම් එකෙයි. ඒක චිත්තානුපස්සනාද වේදනානුපස්සනාද ධම්මානුපස්සනාද කියලා එක සැරකින් කියන්න බෑ. නැවත නැවත එන්න අරින්න. නමුත් දිගට සතිය තියෙනවා සහතික කරලා කියන්න පුළුවන්. එයා වග බලාගනි වෙන්න තියෙන දේ. නිසා ඒ නංවනන් දෙන එක පැත්තක තියන්න භාවනාවේදී සතිය අඛණ්ඩභාවය දෙන්න පුළුවන් නම් ඉදිරියට වෙන්න පුළුවන් සමාධි ප්‍රඥා වැඩෙනවා කියන එක වළක්වන්න බෑ. යෝගාවචරයට තියෙන වගකීම තමයි සද්ධාවෙන් වීරියෙන් සතිය අකණ්ඩව පවත්තන්න. එතකොට සතියේ ಗುಣ විශේෂයම තමයි සමාධිය කියන්නේ ප්‍රඥාව කියන්නේ. ඒ නිසා සතිය කඩා ගන්න නැතු වෙන්න අහිංසකව දිගට කරගෙන යන්න සතිය කඩා ගන්න කරදර කරත් ලুকু හානියක් වෙන්නේ නැහැ. කාලේනාස් වීමක් විතරයි වෙන්නේ. ආයෙසරයක් අපිට හදා ගන්න ඉඩ ලැබෙන නිසා කමඨහන හොඳට මතක තියාගන්න අපේ වගකීම විය යුත්තේ සතිය අඛණ්ඩ භාවයයි වේපුල්ල භාවයයි ඒකේ තියෙන පරිචයයි ඒව නැතුව ඊට පස්සේ එහා තියෙන ලේබල් නෙවෙයි කියන එක මතක තියාගත්තම හරි. ගෞරවනීය සාමීන් වහන්ස ආනාපාන සති භාවනාව කරන මොහොතේ අධික කකුල් දෙකේ හා කොන්දේ ඉවසන්න බැරි වේදනාවක් ආවා. මම ඒ දිහා බලාගෙන හිටියා. එම වේදනාව වෙනස් වෙවි යන හැටි දැක්කා. එම වේදනාව වෙනස් වෙණී ගියාට පසු මම නැවත ආනාපාන සතියට හිත තිබ්බා. ටික වේලාවක් යන විට හරි පුදුමයි ආනාපාන සතියේ සිහිය පිහිටන හැටි දැක්කා. හරි ලස්සනට ආස්වාසයත් ප්‍රස්වාසයත් දැනෙන්න ගත්තා. කකුල රිඳුම් වේදනාවක් දැනුණා. නමුත් ආස්වාසයෙන් ප්‍රස්වාසයේත් ආස්වාසයේත් ප්‍රස්වාසයේත් සතිය හොඳටම පිහිටන හැටි දැක්කා. කයට පුදුම සුවයක් දැනුනේ. අන්තිමට බලාගෙන ඉන්නකොට ආස්වාසයේ නැතිවන හැටිත් ප්‍රස්වාසයේ නැතිවන හැටිත් දැක්කා. ස්වාමීනි මේ தත්ත්වය තවත් දියුණු කරගන්න කරුණාවෙන් උපදෙස් දෙනසේක්වා. තෙරුවන් සරණයි. මේකේ සඳහන් කරලා තියෙන අරමුණු ගැන විතරක් අපි සීමා කරලා කතා කරුවොත් වේදනාවේ අවසානයේ ආස්වාසේ අවසානයේ ප්‍රස්වාසේ අවසානයට ඊට කොයි විදිහකට හරි යොමු කරගන්න සූර වුණොත් මොන අරමුණ වුණත් අවසානයේ සමානයි. ආස්වාසිය අවසානයේත් ප්‍රස්වාසිය අවසානයේත් වේදනාවේ අවසානය සද්දේ අවසානයත් මොණේකේ අවසානයත් සමානයි. ඔය රණ්ඩු සරුවලේ තියෙන්නේ මැද කෑලි. වේදනාව හොඳයි වේදනාව නරකයි ආස්වාසිය දිගයි ප්‍රස්වාසිය කොටයි ඔක්කොම තියෙන්නේ මැද කෑල්ලේ. ඉතින් මැද කෑල්ලේ ඉන්න ආතාකල් රණ්ඩු සරුවලේ තමයි. මැද කෑල්ල නැතුව යන්නත් බෑ. නමුත් මැද කෑල්ල ඉක්මවලා ඕනම දෙයක ගෙවෙන පැත්ත පොඩ්ඩක් බලන්න. ඒ ගෙවෙන පැත්ත අතින් ඔක්කොගම තියෙන සමානතාවයක්. නමුත් ඒක හරි මුස්පෙන්තුයි. ඒක හරිම කාලකන්ණි වගේ පේන්නේ. ඒක පේන්නේ හරිම මේ අවසනාවන්ත දෙයක් වගේ. එහෙම නැත්නම් කම්මැලි කරන දෙයක් වගේ. නමුත් ඒක දිහා බලාගෙන ඉන්න පුරුදුනොත් තේරෙන පටන් ගන්නවා ඒ අරමුණට මාව දැන් නටවන්න බෑ. මැදට පුළුවන් මාව නටවන්න. මට රාගය අවසන් පුළුවන්, ද්වේෂය අවසන් පුළුවන්, මෝහය අවසන් පුළුවන්. ඒත් අවසානයේ බලන අරමුණේ අවසානයේ මාව කුප්පන්න බෑ. අවසානයේ මගේ යටතේ තියෙන්නේ නමුත් ඒකට මම අකමැතිකම තමයි අපි දුකට කැමැති නිවනට කැමැති නැහැ. ඉතින් අරමුණු බල්ල බල්ල බල්ල බල්ල රංගට රංගින රංගින දිහා බලන ඉඳලා අවසානේ බලන්න පුරුදුනොත් ඒකට නිදර්ශනයක් වශයෙන් කියන්නේ මේ සිද්ධාර්ථ කුමාරයා කීකියන දවසේ නාටිකාංගනෝ ඇවිල්ලා දැන් ඒ කුමාරයා දැන් මේ රැය යන්න ලෑස්ති කළා තියෙන ගමන. හිතේ කාටවත් කියලා නැහැ. නාටිකාංගනෝ ඇවිල්ලා රංගන්න පටන් ගත්තා. එයාට මේක පේන්නේ මා මල විකාරයක් දැයි. කොහොමඩක්වත් එකෙන් කිපෙන හිතකුත් නැහැ. ඊට පස්සේ පිටිය දිහාට ඇල බුදිය ගත්තා. බුදිය ගත්තා නෙවෙයි. නෑ වුණා වගේ නොපෙනා වගේ හිටියා. එතකොට අර කට්ටියගේ නාටකම ඉවර වුණා. ඉන්නින තැන් වල වැටලා සංගීත බාණ්ඩ උඩම කැලත් අරගෙන කෙලත් පක් කරගෙන ඉන්නකොට නාටකමේ අවධානය දිහා බලනකොට ආ ඒක තවත් ඉක්මනට ගිය ගියතරින්ට හේතු වෙන්න ඇති කියලා මං හිතනවා. මැද බැලුවා නම් බොහොම ආසාවෙන් ඉතින් নানা ප්‍රකාර දේවල් වෙන්න ඉඩ තිබුණා. ඒගොල්ලන්ට ඕනේ කොච්චරක් ඒ නාටිකාංගනාට කොච්චර කැමතිද මැද බලන්න කියන එක දක්වන්නේ මේ එකම කුමාරයාට 6 7 දෙනෙන් නටලා පෙන්නනවා. ඔන්න අපේ සෙල්ලම් කියලා. මේ එක කුමාරයා බලන්න නැති වෙනකොට කාටද නටලා පෙන්නන්නේ? ඒකට හේම නැටු උලම් බයි. උලම් බැසට පැති දැන් අග බලනකොට ඔන්න නාඩගම් පේන. ඕන කෙනෙකුට නටන්නලා ඉවර වෙන ගේම ඉවර වෙන තැන බලන්නකො. කොයි එකත් එකයි. කොයි එකත් එකයි. ඔක්කොම ආලවට්ටම තියෙන්නේ පටන් ගන්න කොටයි නාටකම දුවන කොටයි. ඉවර වෙනකොට නිසා ඔක්කොටම නටන්න ගේමේ අවසානේ පොඩ බලන්න. බලනකොට බලතැයි අරගොල්ල ඔක්කොම නටලා සෙල්ලම් කරලා පෙරද පෙරදෙන වෙලාවේ බලන්න එක නදිරු. බලන එක නබේනවා මාව දැන් නටවන්න බෑ. මාව කුප්පන්න බෑ. මාව රිමෝට් කන්ට්‍රෝල් කරන්න බෑ. රිමෝට් කන්ට්‍රෝල් එක තියෙන්නේ පටන් ගන්නකොට මැදයි විතරයි. අග හරියට රිමෝට් කන්ට්‍රෝල් නෑ. අග හරියට බලන්නට තියෙන රිමෝට් කන්ට්‍රෝල් එකක්. ඉවරද කියලා හදයි. හරි නටලද ඔය යන්නේ කියලා හදයි. ඉවරයි. ඒ නිසා ඔය කොයි කොයි එකෙත් නැටුම් ඉවර වෙන තැන දිහා බලන්න පුළුවන් නම් ඒක තපසක්. මේ පටන් ගන්න අරමුණ රාග වෙන්න පුළුවන්, ද්වේෂ වෙන්න පුළුවන්, මොහේ වෙන්න පුළුවන්. මොකද අවසානයේ ක්ෂය වය විරාග ප්‍රතිනිස්සග්ග කියන මේ හතර දිහා බලනකොට පේනවා මොන අරමුණක වුණත් khයන පස්සන වයන පස්සන නිරෝධාන පස්සන පටිනිස්සග් ගන්න පස්සන සමාන. අරමුණ ಜಾති ભેද කුල ભેද ඔක්කොම තියෙන්නේ මුලටයි මැදටයි විතරයි. ඒ නිසා හරි අමාරුයි අර කම්පට චංචල මැද නිශ්චල භාවයේ දකින්න වගේ චිත්‍රය හරහා කැන්වස් එක දකින්න වගේ මේ කවුරු මොන නාටකම් කරන්න කියත් ගේමේ අවසාන පොඩ බලන්නේ ඉන්න පටන් අර ගන්නකොට පේනවා ලොකු පරිචයක් ඕනේ අර මැදදී මුලදී අහුවෙන්නේ නැතුව අදහස් ප්‍රකාශ කරන්නේ නැතුව ඉඳලා ඉවර වෙනකොට අහන්න දැන් ඉවරද කියලා ආයෙත් ඒ පැත්ත හැම්බත් ආයෙ නටවන්න පුළුවන් ගතියක් ඇතිනේ ඒක තමයි දෙල්ලා තියෙන්නේ ඒකට කියනවා සමාහිතෝ භික්ඛවේ යථා භූතං ඥානාති පස්සති දුවට මුලමැදදී අදහස් ප්‍රකාශ කරන්න නැතුව හිටපන් අවසානයේදී උන්න ගේම අතට එනවා ඒ වගේම ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වද මේ මුලමැද වලට ගිහිලා අදහස් ප්‍රකාශ කරන්න ගිහිල්ලා අත දාන්න ගිහිල්ලා චේතනා පහල කරන්න ගියොත් අවසාන විවිකියව බලන්න බෑ. අවසාන විවිකේ දැක්කම ආයේ ඒ උලඳ ආසවානුසී ධර්ම පහල වෙන්නේත් නැහැ. භාවනාවටමයි එහෙම නැත්නම් නිබ්බිදාවටමයි එහෙම නැත්නම් නෛර්යානික පැත්තටමයි تعلق කරන්නේ. ඉතින් අර මුලමැද්දේ කිපෙන එක තමයි අපිට තියෙන අපි සංසාරයට බැඳෙන කොක්ක. අන්න එකට නොකිපි පොට්ටෙක් වගේ බීරෙක් වගේ බලන ඉඳලා අවසානයේ බලන්න පුරුදු වෙන්න. එතකොට ඔය කියන අඩපාඩු කන් නැති වෙලා යන්න පුළුවන්. ඉතින් මේ මට්ටමට ආවට පස්සේ තමයි ඒකවත් කියන්න පුළුවන්. තෙරුවන් සරණයි අතිගෞරවනීය වූ පූජනීය වූ සාමින් වහන්සේට ගෞරවයෙන් নমස්කාර කරමි. මා ආධුනික යෝගියෙක් නොවේමි. සක්මන් භාවනාවේහි වார்த்தාවක් ඉදිරිපත් කරමි. සක්මන් භාවනාවේ අත්දැකීම් අවස්ථා දෙකකින් ඉදිරිපත් කරමි. මට හුරු පුරුදු අත්දැකීම වන්නේ සක්මන ආරම්භයේදී මුළු ඉරියව්වේම සතිය පිහිටුවා ඉන්පසු පාදයේ එසවීම යැවීම තැබීම ආදී වශයෙන් වම් පාදය හා දකුණු පාදයේ මාරුවෙන් මාරුවට සතිය පිහිටුවීමයි. මේ විට පාදයන්ගේ සංවේදන වෙනස් වීම අත්දකින් අතර එසවීමේදී පයේ සැහැල්ලු බවත් ඉදිරියට යෑමේදී එම සැහැල්ලු බැවින්ම ඉදිරියට චලනය වීමත් තැබීමේදී পায় බර වීමත් ආදී ඊටා පැහැදිලිව අත්දැකෙමි. මේ ආකාරයට ටික වේලාවක් සතිය පිහිටුවීමේදී මේ සම්පූර්ණ ක්‍රියාවලිය විටින් විට වෙනත් කෙනෙකුගේ ක්‍රියාවලියක් ලෙසට බලා සිටිය observer ලෙස බලා සිටිය හැක. මේ මේ ආකාරයට බලා සිටීමේදී පාදවල සහ කයේ සැහැල්ලු වීම, හිත එකඟ වීම සහ ප්‍රීතිය අත්දැකීම. අලුත් අත්දැකීම වන්නේ පාදයේ එසවීමේදී, ඉදිරියට යැවීමේදී, තැබීමේදී ආදී එක් එක් අවස්ථාවේදී ඔසවන සිත, ඉදිරියට යවන සිත, බිම තබන සිත ආදී වශයෙන් ඒ ඒ ක්‍රියාවට අදාළ සිතද අත්දැකීම. මුලදී මේ තරම් පැහැදිලි නැති වුවත් ටික වේලාවක් කරගෙන යාමේදී පෙරට වඩා එක් එක් හිත වෙන් වෙන්න පැහැදිලි වන්නට පටන් ගනී. මෙහිදී එක් එක් ක්‍රියාව සඳහා අනදෙන සිතක් ක්‍රියාවත් අතර සම්බන්ධය ටිකින් ටික පැහැදිලි වෙන්නට පටන් ගනී. මේ අනදෙන සිත නොවන්නට කයේ ක්‍රියාව සිදු නොවන බව පැහැදිලි වේ. මෙසේ එක් එක් අවස්ථාව සියුම්ම නිරීක්ෂණය කිරීමේදී අර මුල් අවස්ථාවේදී තරම් වේගෙන් සිත සැහැල්ලු වීම සිදු නොවුනත් මේ නිරීක්ෂණයේදී සිතට ප්‍රීතියක් ඇතිවේ. මෙහිදී මුල් අවස්ථාවේදී ක්‍රියාවහා බලා සිටින්නා සිත නොහත් ඔබ්සර්වර් ලෙසට වෙන්කර හඳුනා ගැනීම සිදුවිය. දෙවන අවස්ථාවේදී ක්‍රියාවට අනදෙන සිත සහ ක්‍රියාව යන මේ දෙකම හඳුනා ගන්නා ඔබ්සර්ව් කරන සිත වෙන්වෙන්න පැහැදිලි වේ. මගේ මේ අත්දැකීම සම්බන්ධව ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමක් අවවාදයක් හෝ වරදක් ඇතොත් නිවැරදි කිරීමක් කර දෙන ලෙසට ගෞරවයෙන් ආයාචනය කරමි. මේක දිගට දිගට කරන්න ගියාම මේ නිරීක්ෂණය සහ නිරීක්ෂකයාත් දෙන්න එකතු වෙන්න පටන් අර ගන්නවා. ඉස්සෙල්ලා මේ රූප ධර්ම නාම ධර්ම විධානය කරන හිත මේ ඔසවීම යැවීමට කැමැත්ත යැවීම ආදි වශයෙන් නාම රූප වෙන් වෙලා පෙන්ලා ඒ දෙක සම වගේ වෙනකොට බලාන ඉන්න කෙනත් ඒ අතර සමීප උත්සන්න සාවයකට එනවා ඊට පස්සේ කරන්නෙකුත් නැහැ බලන්නෙකුත් නැහැ නිකන් કોઈ හුදු සිද්ධියක් විතරක් පාටපත් වෙනවා ඒක නිකන් ස්වභාව සංසිද්ධියක් විතරයි සතුට වෙන්න කනකාට වෙන්න දෙයක් නැහැ වතුර ටිකක් මිටි තැනකින් බහලා යනවා නැත්නම් පොළොට උරා ගන්නවා වගේ මේක නිකන් අනුන්ගේ සිද්ධියක් වගේ වෙන්න පටන් ගන්නවා. ඒක අංග සම්පූර්ණ වෙන්නේ නිරීක්ෂකයාත් ඒ සිද්ධියටම දී වෙලා යනකම්. ඉතින් ඒකට කිට්ටුවේ ඒකට සාම අවස්ථාව ලැබිලා නැහැ. නිසා මේක බොහෝ වාරයක් කරනකොට ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියලා ඒක පෙන්නනවා ගැඹුරු විපස්සනාවේදී නිරීක්ෂණය කරන දේත් නීතික්ෂකයත් දෙන්නම විපස්සනාට ලක් වෙනවා. ඒ කියන්නේ දෙන්නම එකතු වෙලා පේන්න පටන් ගන්නවා මේ දෙකේම සමාන ගති තියෙන කියලා ඉස්සලා මේ නිරීක්ෂණය කරන දේ සහ නිරීක්ෂක වෙන් වෙන් වෙලා පේන එකේ විස්තරයක් තමයි පේන්නේ. ඔය දිගට දිගට කරන්ඩ අර වගේ ප්‍රස්තාවකට ඉඳ තියාගන්න. අවසරයි ගෞරවනීය සාමින් වහන්ස අවුරුදු කීපයක සිට ආනාපාන සති භාවනාව කළායෙක්මි. හුස්ම රැල්ල තදින් දැනෙන තැනට සිත තබාගෙන ආනාපානයේ වෙනස්කම් දකිමින් හුස්ම මුල මැද අග නොදැනෙන තරමට භාවනා කරමින් යන අතරේ සෑම අවස්ථාවකම වාගේ නොදැරිය නොදැරිය නොහැකි නොදැරිය මට්ටමට වේදනාව මතුවත් මුලදී ඒ සමග ගැටෙමින්ද පසුව වේදනාව දැරිය හැකි මට්ටමින් එනම් දැන් ගැටීමක් ඇලීමක් නැතිව බොහෝ දුරට සාමකාමීව වේදනාවේ මුලැමැද අග දකිමින් බලා සිටීමේ ස්වාමින් වහන්ස දැන් දැනෙන අරුත්ම తත්වේ නම් සිත බොහෝ විවේකීව ඇත. මෙසේ විවේකීව ඇතත් බොහෝම යාන්තමින් දැනෙන හුස්ම විස්තර කළ නොහැකි දැනීමක් පමණි. වේදනාත් දැරිය හැක. අවට ශබ්දවලටත් හිත නොයයි. මේ මොනම දේ තිබුණත් ඔහේ විවේකීව ශරීරය තුළ සිදුවන සෑම දෙයක් ගැනම ඔහේ බලා සිටිය හැක. වර්තමානයේ තුලම බොහෝ දුරට හිත පැවැත්තේ. සක්මනත් එසේමය. තබන පා මතම හිත පවති. සිත බොහෝ දුරට විසිර නොයයි. තව දුරටත් ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. අර සතිය යුක්තව බලන ඉන්න වේදනාවල අත්දැකීම් වැඩි වෙන්න වැඩි වෙන්න උග්‍රතර වේදනා දක්වා ටික ටික ටික ටික අපේ දැරීමේ ශක්තිය වැඩි කරගෙන වැඩි කරගෙන යනවා. එසනේ පුංචි පුංචි වේදනාවට දැර මුණ දීලා ඒකට මුණ දුන්නාට පස්සේ ඊට පස්සේ එන දුක් වේදනා ආවට පස්සේ පේනවා දැන් හරි වේදනාව ජයගත්තා වගේ කියලා. නමුත් තාම මේ පාරතිකේ යන්න තියෙන තව උග්‍ර ඊටත්ටි උග්‍ර වේදනා තියෙනවා. ඒ එනේන එකක් හරහා අපේ අර ප්‍රතිශක්ති වැඩිවීමක් ඇති වෙනවා. එහෙම නැත්නම් දරා සිටීමේ ශක්තියක් වැඩි වෙනවා. ඒක ඉල්ලන්න එපයි කියනවා. ඉල්ලන්න ගියොත් අත්කලමතාණියකට වැටෙනවා. පැමිණිච්ච වෙලාවට වෙනදර හිතා ගන්න බැරි වගේ දුකක් දෝමනස්යක් ආවට පස්සේ ඒක සතිය කොහොමද මේකට වැඩ කරන්නේ? නැත්නම් මම මෙතෙක් කල් ක්‍රියා කර භාවනා මේ කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න පුළුවන් නම් ඒ කෙනාට ඊට වැඩි වේදනාවක් එන්නේ එන්නේ තමන්ගේ තපස දියුණු වෙනවා භ්‍රමචර්ය දියුණු වෙනවා ඊවසීමේ ශක්තිය දියුණු වෙනවා දැරීමේ ශක්තිය දියුණු වෙනවා ප්‍රතිශක්තිය දියුණු වෙනවා මේක කවදාකවත් ඉල්ලලා ගන්න බෑ තමන්ගේ ප්‍රියමනාප කෙනෙක් මේක එනවට කැමතිත් නැහැ අපි අම්මලා තාත්තලා කැමති නැහැ අපි විතර දුක එනවා දකින්න ඒ වගේම මම කැමතිත් නැහැ නමුත් ਸਰවඥාන්සේ කැමතියි දරුවචන්සේ මතක් කරනවා මරණ වේදනාවත් පරියන්කේ විඳපු දාසර පහුවෙන්ද තමයි තෝවන්න හරි වෙන්න පුළුවන්. ඒ නිසා මරණයට පැහැදිලිව ලෑස්ති එන්නේ එන්නේ එන්නේ ඒකට තව හතරක් මරණ දක්වම උගොහනක් ගොඩ. මේ ආත්මෙදිම මරණ වේදනාව බලලත් ගොඩ වෙන්න පුළුවන්. සකදාගාම වෙච්ච එකන ඊටත් වැඩිය දුක් වේදනා ප්‍රමාණයක් දැකලා තියෙන නිසා එක සැරේ මරණය තව දකින්න ඕනේ. නැත්නම් මේ ආත්මය ඉවර කරනවා. අනාගාමිකේන ආයෙන්නේ නැහැ. ඒ විදිහට මේ දැරීමේ ශක්තිය වැඩි වීමයි අපි මේ භාවනාදි වැඩි කරන්න තියා මේ පස්සට විල්ලුද දෙන භාවනාවක් නෙවෙයි මේ. එහෙම නැත්නම් මේ සැප විඳින්න යන භාවනාවක් නෙවෙයි වැඩි වේදනාවක් ඉවසීම වැඩි සැපක් කරගෙන තියෙන භාවනාවක්. වැඩි අනපේක්ෂිත දෙයකට මුහුණ දෙන්න පුළුවන් නම් ඒක වැඩි ප්‍රතිශක්තියක් ඒක වැඩි ඉවසීමේ ශක්තියක් කියලා ඒක නෝන්ජල්කමක් නෙවෙයි. නිසා මේ ක්‍රමේ බටහිර චින්තනයට අල්ලන්න බෑ. බටරි චින්තේ 100%ක්ම හදලා තියෙන්නේ දුක Taman වෙතට නොයේමට කටයුතු කරන එක. අර සැප මේ සැප දීලා. ඒක නිසා ඒගොල්ලෝ දුක් ගැන කතා කරන්න කැමතිත් නැහැ. ඒකට මේ කල්ැතු ලෑස්ති වෙනවා කියලා කියන්නේ මේ මෝඩකමක් විදියට. එහෙම නැත්නම් ඒක නොලැබීමක් විදියට සලකනවා. ආශය කර එහෙම සලකන්නේ නැහැ. ආශය කර යහනිකට පැහිච්ච මිනිහට සලකන්නේ ඒ මංච හොඳට දුක කාලා තියෙනවා. නිසා කොච්චර ලස්සන සුරූපිකාවක් වුණත් කොච්චර මේ රූප සුන්දරී තරගෙන් දිනවත් එයාට රට පාලනය කරන්න දෙන්නේ නැහැ බටහිර ලෝකෙ වගේ. බටහිර ලෝකේ රට පාලනය කරන්නේ හොලිවුඩ් නළු නිලියෝ. වැඩිමාල් කට්ටිය අයින් කළා දාන ඒගොල්ලන්ට තරුණ අදහස් ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ ඒ අත්දැකීම වලට කැමති නැහැ. දාශයකදී තියෙන ඉහන එකට පැච්ච මිනිහට ගෞරවයක් තියෙනවා. මොකද මේ මනුස්සයා තෑහෙන දුක් ප්‍රමාණයක් කාලා තියෙනවා. කාලත් කර්මණ ඉඳලා තියෙනවා. නැත්නම් වහ කාලේ මැරෙනවනේ. භාවනා කරන එකනා මේ ඔය කියන දුක නේ ඊට වැඩි දුකකට ලෑස්ති වෙලා ඉන්න. ඒක නිසාම මේ වේදනානුපස්සන සංයුත්තේ වේදනා සංයුත්තේ කියලා තියෙනවා තමන්ගේ භාවනාවේ සතිය දියුණුව පේන්නේ තමන් අසාධ්‍ය ලෙඩකට වැටිච්ච දවසක කියලා. එදාට තේරෙනවා බඩ භාවනා තියෙන වටිනාකම. ඉතින් මේක නට අසාධ්‍ය ලෙඩක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා යන් ඊගායකට. දරා ගන්න බැරි දුකක් පැමිණේවා කියලා කියන්න හොඳ නෑ. ඒ වගේ දෙයක් තමයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. ගෞරවනීය සාමින් වහන්සේ සක්මන් භාවනාව මම ඇවිදිමි ලෙසින් ආරම්භ කෙලිමි. ඉන් විනාඩි 10කට පමණ පසු කකුල් දෙක ගමන් කරන ආකාරය දිස වැඩි අවධානයක් යොමු කෙලිමි. මම දකුණ යන්න වෙනුවට අනෙක් පාදයේ අනෙක් පාදයේ ලෙස සිහි කෙලිමි. විනාඩි 20ක් පමණ පසු මට පොළවේ වැලිවල සිහිල් බව ඊට හොඳින් දැනෙන්නට විය. තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී පාදයේ තබන විටම එම සිසිල් බව නොදැනෙන බවත් පාදයේ තබායින් මොහොතකට පසු සිසිල් බව දැනෙන බවත් නිරීක්ෂණය කළෙමි. මෙලෙස සිසිල් බව ආරම්භ වීම නිරීක්ෂණය කළද එය වැයවියාම නිරීක්ෂණය කිරීමට අපහසු විය. මෙම සිසිල් බව ඉන්පසු සක්මන් කරන හැම විටම හොඳින් ප්‍රකටව දැනිනි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඔතේ මේ දිගට කරනකොට තමයි ඒකේ අග දැක ගන්න පුළුවන් වෙන්නේ, නිරෝධය දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ වගේ දක් අපේක්ෂා කරන්න එපා. ඒක භාවනාවෙන් තපට ලැබෙන ප්‍රතිලාභයක් විදිහට සලකනවා මිසක් ඇයි මට මේක තාම ආවේ නැත්තේ කියලා හොයන්න ගියොත් අර තම දැන් ඉන්නේ එකම ඇද්දෙන්න පටන් ගන්නවා. මේරෙන්න යන්නේ නැහැ. මේරෙන්න යන්න නම් භාවනා යම් දවසක පිරුණා නම් ඊට පස්සේ ඒ ඒ බලාන ඉන්න සීතල භවයේ ගෙවන් ඉවීම පේන්න පටන් අරගන්න. ඒක න්‍යාම ධර්මයක් මිසක් විධානය කරලා ගන්නත් බෑ අපේක්ෂා කරලා ගන්නත් බෑ. ඒ නිසා ඕම ඉදිරියට කරනකොට ඒ අවශ්‍ය தত্ত্ব භාවනාවේ සලසලා දෙයි කියලා විශ්වාසය පළ කරගෙන ඉදිරියට යන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේක මම හිතන්නේ කලින් එකටම සම්බන්ධ එකක් වගේ. කලින් ප්‍රශ්නෙටම සම්බන්ධ එකක්. එක අකුරු තියෙන. ගෞරවනීය සාමින් වහන්ස පෙර දින ධර්මදේශනාවේ ඔබ වහන්සේ දේශනා කළ පරිදි සිත පිට යන විට විසඳ එයද එය දැන හිඳීමද ඒ ගැන පසුතැවිලි නොවීම ඉන්පසුව සතියෙන් සිටීමට ඉතා උපකාරී විය. ඔබ වහන්සේ දේශනා කළ පරිදි සිත සිත පිට යෑමද මම නොවේ සිත එකඟ වීමද මම නොවේ නම් අප නැවත නැවත සිහිය පිටුවන්නේ නම් එය කරන්නා මම නොවේද සිත එකඟ වීම හුදෙක් හේතුඵල ධමයක් පමණක් නම් එහිදී මගේ කාර්යය කුමක්ද? මහට කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඔය කියන්නේ නැති වෙන්න හදනවා මේ ආයෙ ස්ථාපිත කරන්න හදන. දැන් මම මොකද්ද කරන්න ඕනේ කියලා. ඒක නිසා අපේ මොන ක්‍රමයෙන් හරි ප්‍රශ්නයක් හදලා සැකයක් ඇති කරලා අනිශ්චිතතාවයක් ඇති කරලා ප්‍රපංච කරනවා. මේ අන්තමේ සංසිඳිනලයි කරබන හිටපන්. හ්ම්. එහෙම නිකම්ම නිකන් ඉන්න බෑ නං මම මම දැන් මම මොකද කරන්නේ? මම මේ ආයෙගෙනලා ස්ථාපිත කරන්න හදනවා. ඉතින් මේ තමයි මනසේ මායාව කියන්නේ. මේ කාට සුභසිද්ධිය පිණිස කරන දෙයක්ද? එහෙම නැත්නම් මේ ඔළුව ගහ ගන්න හදන ගලක බව දැනගෙනත් මේ ඔළුව ගහගන්නේ. මේ බහන හොඳට යනකොට මේ විදිහට සැක හදන එක සද්ධාචරිතේ කවදාකවත් වෙන්නේ මේ ප්‍රඥාව අමන ප්‍රඥා ඒකත් මෝඩ ප්‍රඥාවක්. මෝඩ ප්‍රඥා නෙවෙයි ඒකට කියන්න තියෙන්නේ මේ ලෞකික ප්‍රඥාව කියලා. ප්‍රඥා තියෙන එක නම් මොනවා වෙන්න ගියත් මයි ළඟ ඊතල තියෙන අයින් කරන්න ඉස්සලා කියපන් කවුද විද්දි කියලා. මොනවද වීස જાතිය කියපන්? කොහෙන්ද ආවිද නැත්තම් අල්ලන්න දෙන්න බෑ. ඔය ඊතලේ අල්ලන්න දෙන්නේ නැහැ. මට කිව්වේ මට අයිජත් වෙනවා. ඊතලේ කාගෙන ඉන්න මට අයිජත් වෙනවා. අත් තියන්න බෑ කියලා කන රත් වෙන්න දෙයක් ගහලා කන වහලා ඊතලේ ඇදලා දාන්නයි තියෙන්නේ. දෙන්නෙම නැහැ. බුදුහාඳුර මෙච්චර ක්‍රමයකට මේක හැදුවත් අර නැති වෙච්ච මමයා ඌ ඇවිල්ලා නැති මම නිකම්ම නිකන් ඉන්නේ බම්මුණා වගේ මම්ම දැන් මොකද කරන්නේ ඌට බම්බු ගා ගන්න කියන්නේ ඌ ආසරණ කරන්න තමයි අනාථ කරන්න තමයි අපපතිත්‍ිත කරන්න තමයි භාවනා කරන්නේ ඊට පස්සේ අහනවා දැන් මෙයා එහෙම කරන එක හරිය නෑ නේ මයිත් එක්ක මෙච්චර කල් දීක කාපු එක නා එයාටත් අප්පු අපිට පුටුවක් අතර තියන්නේ අමන කමේ හැටි මෝඩ කමේ හැටි තගතිරුකමේ හැටි, අවිද්‍යාවේ හැටි. අස්මනසයට පොඩ්ඩක් හරි කෙනේනකොට විජහට නැගී හිටිනවා. එයාගේ අයිතිවාසිකම් දක්වලා දෙන්න. මොකද එයා හිටියොත් විතරයි දුක් විඳින්න පුළුවන්. එයා හිටියොත් විතරයි මාන්නයක් ඇති කරන්න පුළුවන්. එයා හිටියොත් විතරයි තෘෂ්ණාවක් ඇති කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේවට මේවට උත්තර දෙන්න හදනකොට ප්‍රශ්නේ බාර ගැනීමෙන්ම මේ මොඩේක් වෙනවා. මේ සංසාරේ බය දන්න කෙනා සංසාරේ බයෙන් ගැලවෙන්න කටයුතු කරනාට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ භාවනා කරන්නේ ෆැෂන් එකට උනොත් ඕකේ. දැන් මේ ඉබේම අරමුණට හිත එනවනම් එනදි මම ඉඳලා වැඩන්නේ. ඉබේ හැම හිතේම මොකද්ද මේ ඒකාග්‍රතාවයේ තියෙනකොට මම කරන්න දෙයක් නැහැ. එද මම මොකද කරන්නේ? බරපතල ප්‍රශ්නයක්. ඒක නිසා වරාගේ අම්මයි පේනාන්ට ගිහිල්ලා කවදා හරි කියයිද මේ මගේ පුතා තමයි හොරකම් කරුවේ කියලා. පේනෙට කියවේද? කවදාවත් ඒක කියවෙන්නේ නැහැ. හැම තැනම ඉන්න අම්මලාත් මේ පුතා තමයි හොරගම් කරන්නේ. අම්මා තමයි බේන කියන්නේ. ගංගොල තියෙන්නේ ඔච්චරම තමයි. ඉතින් අපි ඒ තීති නිලජනතෝ පඬුල්ලලා අම්මගේ පේනාන්ට යනවා. අම්මා හැරියටම දන්නේ ඇත්තටම පේන්නේ පේනා වගේ අම්මට පුතා හොරකම් කරපුවා පේනවා හැබැයි පේන්නේ කියන්නේ කියන්නේ ලල්ල ඉතින් ඒ වගේ අනා දැන් මේ මගේ මේ මේ මම යට දැම්ම මොකද කරන්නේ නිකම්ම නිකම් පෙන්සන් දීලා අරින්න බෑනේ 55 විදිහලත් නෑ තාම. මේකේ තියෙන මේකේ තියෙන මායාවේ ෂටගතිය වංචනික ගතිය නැත්නම් මේ කාටද පහඳින්නේ කියන එක. අපි කාවුරු වෙන්නේ මේ හටම් කරන්න කියලා බැලුවොත් මේ ගෙවිගෙන යන දුක නැවත ස්ථාපිත කරගන්න ආය හොද හොද මඩේ දාන්න. ඒ නිසා මේ චින්තාමේ කොයි පැත්තෙන් ගියත් ඒක බහා භාවනාවට වසක්. නමුත් ඒක ඇති කරන්නේ කවුද කියලා පොඩ්ඩක් අහලා බලන්න. මේ ප්‍රශ්න අහන්නේ මොකಾದ කියලා. ඒක මගේ හිත සුවසේද භාවනා හිත සුව පිණිසද එහෙම නැත්නම් මේ සුභ සිද්ධියටද කියලා. එවැනි ප්‍රශ්න අපි උදේ හැන්දෑවට කම්ම කල්පනා කරන්නේ අපිට විශේෂෝචර වෙන්නේ නැති ප්‍රශ්න කල්පනා කරනවා මේ සතියේ හිටපන් භාවනා හිටපන් කියන එක තියෙද්දි නැති වෙච්ච මමයාගේ අයිතිවාසිකම් සඳහා හටන් කරන එක තමයි කරන්නේ. ඒ කියන්නේ සංසාර දුක දැකලා භාවනා කරන අය නෙවෙයි සංසාර දුකෙන් ගැලවීමට භාවනා කරන කෙනෙක් නෙවෙයි මේ වගේ ප්‍රශ්න අහන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ එනකොට බලන්න මම මේ ප්‍රත්‍යක්ෂණය කරගන්න පුළුවන් රූප කර්මස්ථාන කියලා සතිය වඩනවාද? එහෙම නැත්නම් ඒ වැඩියට බාධාව පිණිස ඇති වෙලා තියෙන මේ විතක්ක දිගේ ගිහිලා ප්‍රපංච කරනවාද කියලා සාරිපුත්තු සාංශ මතක් කරනවා ප්‍රපංච නොකළ යුත්තනක ප්‍රපංච කිරීමක් කියලා තමයි ඔකට කියන්න තියෙන්නේ. ප්‍රපංච නොකර භාවනාවට අනුග්‍රහ කළ යුතු තිබියදී ප්‍රපංච කිරීම ආ භාවනා පැත්තක දාලා සතිය කඩාගෙන බරපතල ප්‍රශ්න විසඳන්න හදනවා. ඔය හැමතැනම යන ධර්ම සාකච්ඡාවල ඕක තමයි සිද්ධ වෙන්නේ. ගෞරවනීය සාමීන් වහන්ස මාගේ භාවනා අධ්‍යක්ෂින් ප්‍රකාශ කිරීමට අවසර ඉල්ලමි. ඊයේ දිනේදී ධර්ම දේශනාවට පෙර පරයන්කේ සිටින විට ඔබ වහන්සේ දේශනා කරන ලද ආකාරයට පෙර සිදුවීම් අනාගත සිදුවීම් අතර සිත දෝලණය වුවත් වර්තමානයේ ඊටමත් සැහැල්ලු විය ප්‍රීතිමත් විය. කයේ වේදනාව දැඩි ලෙස දැනුණත් එදෙස බලා සිටියෙමි. ප්‍රීතිමත් වේදනාවක් අත්විඳෙමි. ආනාපානයේ සිත තබා ගැනීමට හැකියිය. අද දිනේදී හිසේ ඉහළ කොටසේ තදවීමක් එනම් ඉහළට ඇදීමක් මට එය පැහැදිලි කිරීමට නොහැක. ඇතිවිය. එයද සුවදායක විය. ආනාපානයට සිත තබා එදෙස බලා සිටියෙමි. මුළු කයේම සංසිඳීමක් දිස්විය. දෙයක් තිබෙනවාද යන්නත් නොදැනිනි. පරයන්කෙන් මිදෙන්නට සිත නොදුන්නත් පරයන්කෙන් නැගී සිටියෙමි. මෙහි යම් වරදක් තිබේ නම් අනුකම්පා කොට නිවැරදි කර ගැනීමට උපකාර කරනසේක්වා. තෙරුවන් සරණයි. ඔය වගේ වෙනකොට පරියන්ගේ ටික ටික ටික ටික වැඩි කරගන්න ඕනේ. එක සැරේ ගොඩාක් කරන්න යන්නත් එපා. තමන්ට තේරෙනවා නම් තව විනාඩි 5ක් විතර ඉන්න පුළුවන් කියලා ඔගේ පරියන්කේ ටික ටික ටික ටික වැඩි කරලා ඒ පරියන්කේ අවසානයේට ලැබෙන තිනේ තල තුන අත්දැකීමට අනුග්‍රහ කරන්න ඕනේ. ඉසල ඉසල කොහොමද තියෙද්දි නැගිටිනවා නමුත් පස්සේ මේ සූදානම් වෙලා ගියොත් මම ඊයේ නැගිටතර මොකද අපරාධේ නැගිට්ටේ කියලා Tamanටම තේරෙනවා නම් එක සැරේ පැය එකමාර දෙක තුන යන්න එපා. විනාඩි 5න් 10න් 5න් 10න් ටික ටික ටික ටික වැඩි කරන යන එක තමයි උපදේශයක් වශයෙන් මතක් කරන්න එක ප්‍රකාශයක් සක්මන 20 වෙනිදා සිට 21 20 වෙනිදා සහ 21 වෙනිදා 9යි 15 සිට 10යි 15ට මීට පෙර මෙහි වැඩමුළුවලට සහභාගී වී ඇත. දැන් ඇවිදීමේදී ඇතිවන වේදනා දුක් නිසා ඒ කෙරෙන්නේ අමාරුවෙනි. පටන් ගැනීමේදී අවධානය යොමු කළේ පතුල් දෙකේ දැනීම් වලටය. අඩි 15ක් පමණ සක්මන් කළ විට වෙනත් නානා සිතුවිලි ඇසීම පෙනීම හේතුවෙන් පැන නැගුණි. මෙය වට දෙකක් පමණ සිදුවිය. තුන්වන වටයේදී අවධානය පාදවලට හොඳින් රඳවා ගැනීමට තදින් නිතාගෙන පොළොව මත පිහිටි කකුල් ඔසවන ක්‍රියාවලියට පමණක් සිත යොමු කළේය. මෙහිදී දකුණු විලුඹ එසවීමට පටන්ගත් විට එහි මාපට ඇඟිල්ලේ හටගන්නා තද රිදුමද මෙය එහි මුල් පුරුක පසා කරගෙන එම ඇටය දිගේ පත්ලට වේගයෙන් විසිර නැතිවෙන සැටිද පැහැදිලිව දැනුනි. විලුඹ අසන්නේ පේශි කෙලවරවලදීද දන හිසේ පිටුපස පේශි කෙලවරද කණ්ඩිකාවල දර දඬු වී මේවාද මේවාහිද අධික රිදීම් හටගෙන ඉහළට පැතිරි නැති වී යයි. විටින් විට දෙවන ඇඟිල්ලෙන් කරන්ට් වැනි ස්වභාවයක් හිස දක්වා ෂෙනෙන් පැතිරී යයි. මේ වන විට පතුල පොළවේ රැඳී ඇත්තේ මාපට ඇඟිලි තුඩිනි. එය පොළවෙන් ඉහළට යන්න නම් එම පාදයේ දන හිස නැමිය යුතුය. මේ ඉබේ සිදුවීමට දැන් මැලිකමක් දැනේ. ඒ වෙරෙන් කල විට කණ්ඩිකාවල අධික රිදුම් පැතිර විසිර යාමත් සමග නැමුණු දන හිසේ පොල් කටුවේ වම් පැත්තේ ශනේකින් ඇති වී දාගෙන යන රිදුමක් හටගෙන නැති වී යයි. මෙවිට හිත ගැටෙන බවක් වැටහුණු සමගම ගැටෙන්නේ කා සමගද කුමකටද යන්න සිතූමුත් ඔබ වහන්සේ පෙන්වා දුන් මෙම සිද්ධීන් වල සතිමත් වීමට උපකාරයක් යන්න නොසිතුනි. ඔබ වහන්සේ පෙන්වා දුන දුන් ලෙස මෙම සිද්ධීන් සතිමත් වීමට උපකාරයක් යන්න නොසිතිනි. දැන් එනේන සිද්ධිය හොඳින් බලා සිටියේදී මේවා හුදෙක් නොවැළැක්විය හැකි සිද්ධීන් බව පෙනුනත් මෙම දැක්ම එකෙනෙහිම ඇතිවන්නේ 30ක් පමණය. ඉදිරියේදී සිත පහත වැටි යලි නැගිටී. මින් ඉදිරියට යෑමට උපදෙස් පතමි. ඔබ වහන්සේට පතන බෝධියකින් නිවන් සුව ලැබේවා. ඔය කියන වාක්‍ය සඳහන් කරලා තියෙනවා මේක සත්‍ය පිටවන්න නිමිත්තක් කරගන්න හැටි උදව්වක් කරගන්න හැටි වැටෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කාරණාවේ දැනීම තියෙනවා මේ ඒ පෙර ඒ ඒ සූදානමේ පෙර දැක්මෙන් යුක්තව දිගට භාවනා කරන්න. එතකොට මේක නරකකුත් නෙවෙයි හොඳකුත් නෙවෙයි. කොයිලාකාරී මේ මේ ඔක්කොම මට තේරෙන්නේ මම කතා කර කර විතර තේරෙන්නේ අපි එහෙම නැතුව මේ වෙන දෙයක් කරනකොට තේරෙන්නේ මේ හුත්තටම සත්‍ය පිහිටපු නිසා තේරෙන්නේ. ඉතින් තේරෙන කරුණු දුක නිසා අපි එතන දුකක් පත්වෙච්ච දුකක් ගැන කනගාටු වෙනකොට මේ සතිය නිසයි මේ කාවේ කියලා. සතිය උච්ච නැත්නම් ප්‍රණීත සතියක් නිසයි මේ කාවේ කියලා තේරුම් ගත්ත දවසේ මේ දුක පැණි රහක් වෙනවා. මේ දුක නැතුව සතිය තියෙන බව සාතික කරන්න බෑනේ. ඒ නිසා අසත්‍යයෙන් ගමන් කරනකොට ඕව මොකක්වත් නැහැ. බල්ලට හැතැම්ම නැහැ වගේ ඔය ඇවිදිනවා. ඒසොට කණ්ඩිකාව ඇදලා ඉන්නෙත් නැහැ, කකුල උස්සන්න ඕනෙත් නැහැ. මොනව වෙනවද කියලා දන්නේ නැහැ. අසතිය හැටි. ඒ නිසා සතිය තියෙනකොට පේන හරිය පේන්නේ දුක තමයි. ඒකයි චතුරාර්ය සත්‍ය ඉස්සරහම දුක්ඛ සත්‍ය කියලා තියෙන්නේ. ඉතින් ඒක පේනකොට මේ සැප කැමැති බව නිසා මේ දුකට ප්‍රතික්ෂේප කරනකොට ඉබේම සතියේට අනදර සිදුවීමක් වෙනවා. ඒක යෝගාචර උපේලා දෙන්න. සපේලා දෙන්න. ඒක ප්‍රසාදයක් ඇති කරන, ප්‍රීතියක් ඇති කරන මේ සති සම්පජඤ්ඤය කියලා තීරුම් අරගත්තට පස්සේ මේ දුක් ඔක්කොම තියේදී පස්සද්ධියක් සංසුන් බවක් එන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒක දැන් මේ ලියලා තියෙන කාරණාවටම හිත යොදාගෙන මට මේක තාම සත්‍යයට සාක්ෂියක් කරගන්න හැටි දන්නේ නැහැ කියන එක ඒ පෙරදක්ම තියාන දිගට භවනා කරනකොට ඔය බලාපොරොත්තු වෙන වෙනස ඇති වෙන්න ඉඩ තියෙනවා. ප්‍රශ්නාවලිය අවසන්යි. දැන් මම හිතන අපේ කාලයත් බලාපොරොත්තු වෙච්ච කාලය સમાප්තයි. ඒක නිසා අපි යනවා ඊතුරු කාලේ සක්මන් භාවනාව සඳහා අපිට විනාඩි 50ක් වමන කාලයක් තියෙනවා. වැඩමුළුවට සම්බන්ධ වෙච්ච නැත්නම් ප්‍රශ්න විචාරතුන් වැඩ පිළිවෙල සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.